අවසරයි මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ 94 වෙනි භාවනා වැඩමුළුවේ අවසාන සතිವಾರයට පටන් ගත්තේ අපි මේක බලාපොරොත්තු වෙන්නේ මුල් කාලය ලිඛිත ප්‍රශ්න නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ධර්ම සාකච්ඡාවක් වශයෙන් ආරම්භ කරලා ප්‍රශ්න නිමාවේ වැඩමුළු සංවිධායක සංවිධායකාවන්ට මයික්‍රොෆෝනේ බාර දෙන්නයි ඊට පස්සේ අපි වැඩමුළුවේ නිමාව සටහන් කිරීමයි කරන්නේ. ඉතින් යනවා අපි මුලින්ම ලිඛිත පස්ස සභාගත කරන විදිහට කරුණාවෙන් ඉල්ලා සිටිමු. අවසරයි ස්වාමින් වහන්ස. පූජනීය ස්වාමින් වහන්ස. පර්යංක භාවනාවේදී මූල කර්මස්ථානයේටම හිත පිහිටුවා සිටීමේදී ප්‍රස්වාසයේ උණුසුම් බවත් ආස්වාසයේ සිසිල් බවත් වැටහුණි. ස්වභාවික හුස්ම දෙස බලා සිටීමේදී හුස්ම නොදෙනී ගියේය. එසේ නොදෙනී ගිය හුස්ම බොඳ වී ගියාක් මෙන් දැනුනි. හුදකලා බවක් දැනුනි. එසේ දිගටම සිටින විට මුළු ලෝකයක් අමතක වී ගියාක්සේ දැනුණද එසේ නොවන බවද දැනගතිමි. මා මැරී නැති බවද දැනගතිමි. මේ පිළිබඳව ඉදිරියට කළ යුක්තක් ඇතනම් දේශනා කරන සේක්වා. තෙරුවන් සරණයි. සතිವಾರයේ ආරම්භ කරන්න හොඳ ප්‍රකාශයක් කියලා හිතන්න පුළුවන්. මොකද මේක ප්‍රස්වාසයෙන් පටන් ගන්න තියෙන ඇත්තටම මූල ධර්මානුකූල බැලුවොත් බබෙක් ඉපදිච්ච ගමන්ම බඩේ තියෙන වාතය එළියට පිටවීම තමයි සිදු වෙන්නේ ප්‍රසූතියත් එක්කම. එතකොට නාසයේ තියෙන ඔක්කොම ශ්ලේෂ්මලත් එක්ක එළියට දානවා. ඒකටයි ඇත්තටම ආස්වාසය කියන්නේ. හුලම් පිට කරන එකටයි ආස්වාසය කියලා. මේකට දෙවණියට ගන්න එකට තමයි ප්‍රසවාසය කියන්නේ. නමුත් අපි දැන් පාවිච්චි කරන විදිහට ඇතුළට ගන්න එකට ආස්වාස කියනවා. දෙවණියට කරන එකට ප්‍රසවාසය කියලා කියනවා. ඒක නිසා චිකිත්සාව එහෙම නැත්නම් ස්වස්ථතාව සෞඛ්‍ය සම්බන්ධ පොත්වල ආස්වාසය කියලා සඳහන් කරන්නේ පිට වෙන වාතයට. පටන් ගන්නකොට අපි ආස්වාසයෙන් පටන් ගන්න ජීවිතේ ආස්වාසය කියලා කියන්නේ බොක්කේ තියෙන බඩේ තියෙන හුලං යෝනි මාර්ගයේ හිර වෙනකොට ඔලුවත් ඇවිල්ලා බඩ හිර වෙන වෙලාව වෙනකොට එළියට දාන. ඒ නිසා මේ මෙයත් පටන් ගන්න තියෙන ප්‍රස්වාසයෙන් දේශනාව මේ විස්තර කරන අනිත් එක මේ ඊයේ කියපු හැම ලියුකම ලියුමකම ප්‍රාස්වාසය කියලා ලියන්නේ. ඒකත් වැරදි වචනයක් ප්‍රස්වාසය වෙන්න ඕනේ. ආස්වාසය සහ ප්‍රස්වාසය. මේක හරියට ලියවිලා තියෙනවා නේ. ප්‍රස්වාසය කියලා කෙසේ නමුත් එහෙම ආස්වාස් ප්‍රසවාසයේට ස්වභාවිකව හිත දානකොට ලෑස්ති මනසකින් ගියොත් කලබල නැති අවුල්පාස වෙන්නේ නැති මනසෙන් ගියොත් ඒ ස්වභාවයෙන්ම ආස්වාසේ දිග ආස්වාසේ කෙටි ආස්වාස බාටපත් වෙනවා. ඒක සතිපට්ඨාන සූත්‍රයේ සඳහන්. ඉතින් ඒ වෙනකොට ආස්වාසේ විතරක් නෙවෙයි නතර වෙන්නේ හිතත් තැම්පත් වෙනවා කායත් තැම්පත් වෙනවා. ඉතින් ඒක නැති කරන අවුස්සනේ වල තමයි කෙලස් කියන්නේ. ඒ නිසා දවස් හතරක් පහක් භාවනා කරපෙන්නාට ස්වභාවයෙන්ම තේරෙනවා භාවනා නිසින්ද වැඩෙන දුන්නොත් ආස්වාද ප්‍රසආසයට ස්වභාවිකව මුණ දැම්මොත් ඒකේ ස්වභාවයෙන් තැපපත් වෙනවා. තැම්පත් වෙන්න වෙන්න අවදි වුණොත් භාවනා ගමන රාත්‍රියේ ටෝච් එක කරගෙන යන කෙනෙක් වගේ පාර පැහැදිලි. ඒ තැම්පත් වෙන තැම්පත් වෙන නිදාගත්තොත් සැක කෙරුවොත් හයියෙන් හුස්ම ගන්න ගියොත් ඉතින් ඊට පස්සේ භාවනා පාරක් නැහැ. ඊට පස්සේ ඉතින් අවුල් වෙනවා. ඒ නිසා එතෙන් ගියාට පස්සේ ඒකට අනුග්‍රහ කළ තැම්පත් වුණොත් අර ලෝකයක් චිත්ත පීඩා ලෝකයක් අසහනේ දුර වෙනවා. දුර වුණාට ඒක තේරෙනවා ඉර පායනකොට තරු නැකුණට තරු නැති වෙන්නේ නැහැ. ආයෙ නැති වෙනකොට තරු වෙනවා. නමුත් දැන් හොඳටම විශ්වාසයි කොච්චර හැපිය දාලා බැලුවත් තරු නැහැ. ඒතර තේරෙනවා තරු ලීන භාවයටපත් වෙලා තියෙනවා නිලීන භාවයටපත් වෙනවා. ඒ වගේ අපේ මේ තියෙන සියලු දුක්, අපි ළඟ තියෙන සියලු අසහන, අපි ළඟ තියෙන සියලු ආතති මේ මූල කර්මස්ථානයකට පින් සිද්ධ වෙන්නේ රූප ආරම්භන පින් සිද්ධ වෙන සියල්ලම නැති කරන්න. නැති කරනවා කියලා කියන්නේ මේක ඇල්මරලා විසමරලා ඔබල තබනවා. ඒ ආයෙනවා. ඉතින් මේ දේ කරන්න පුළුවන් මනුස්සයට ආය ආවත් ඔච්චරමනේ කරන්න දෙන්නේ. ඒ නිසා ලක්ෂ වාරයක් මේක කර කර බලන්න. ඒ නිසා කෙලෙස් ඇවිල්ලා නලියවට බය වෙන්න දෙයක් නැහැ. කොයි වෙලාවක ආනපාන හිත දාපු ගමන්ම හොඳට කැපෙන කඩුවක් කරන අලකොල්ලන්දක් කපලා හරිනවා වගේ චක චක චක චක ගාලා ගහපු ගමන් ආයෙ දඟිටින්නේ නැහැ. එහෙම නැත්නම් වළංකාරයා සුමානයක් කරන වැඩ පොල්ලක් අතර ගත්ත පොලුකාරයාට වරුවයි. ඩඩ බඩ ගාලා ගහන එකනේ තියෙන්නේ. ආවක මොකක්ද? ඉතින් කොච්චර වළං ඇදුවා අපිට මොකෝ? පොල්ල ගත්තාම ගන්න. ඇවිද පොල්ල අතර ගන්න ඕන. එහෙම නැතුව කඩන්න බෑ. ආන්නේ වගේ ආනාපානේ හරියට අල්ල ගන්න දන්නවනම් නැත්තම් පිම්බීම හැකිලිම අල්ලන්න දන්නවනම් නැත්තම් වම දකුණ අල්ලන්න දන්නවනම් නැත්නම් යනකොට එනකොට කනකොට බොනකොට කැසිකිලි වැසිකිලි කරනකොට ඒකට හිත බඳින්න දන්නවනේ හැම චිත්තක්ෂණයකම හිත තදංග නිබ්බුතිය කරපත් වෙනවා. ඉතින් ඒක පළවෙනි දවසේ ඒක යායට කරලා හොඳටම ක්‍රමානුකූලව කරන හැටි දැනගතට පස්සේ දැන් ගෙදර ගියත් පරියන්කේ නැගිටලා ගියත් වෙන වැඩකට ගියත් අසහනෙට එන්න දෙන්න ඉස්සෙල්ලා ඇවිල්ලා ඉසත් එක්ක ගලවලා දාලා අපිව අවුස්සලා මීමැසි පොදියක් ඇවිස්සිච්ච මී වැද්දෙක් වගේ හොඳට අසහන තියෙන ලාක බලන්න එහෙමම මේ ඔක්කොම අවුල් පාසතියෙදී නුසුදුසෙක් කියලා හිතන්න එපා නිකමඩ බලන්න ඉන්න ඉරියව්වේ මෙතලා හුස්ම රැලි දෙක තුනක් බලන්න බලනකොට හුස්ම රැල්ලට හිත ගියා නම් උතුරාගෙන යන බත්තලියකට ඇල්ලතොටියා බැක් කරා වගේ අර ඔක්කොම අසහන බක්කාල හිතෙනවා ඒක ලිප නිමෙන්නෙත් නැහැ, බත්තලිය උතුරන්නෙත් නැහැ. ඒ වගේ වතුර ටික අතේ තියාගෙන ඉන්න ඕන. උතුරගෙන ආවොත් නිකන් ඇල්ලවතුර ටිකක් දාන්න. ඒ උතුරන බත්තලියට ඇල්ලවතුර ටිකක් දැම්ම වගේ තමයි කලබල වෙච්ච හිතට ඕනේ ඉරියව්වක ඕනේ වෙලාවක මේ ආනපානෙ පුරුදු කරන ලද්ද දාපු ගමන් එහෙම සංසිඳනවා. ඉතින් මේක භාවනා මධ්‍යස්ථානයක අත්දැක්කට ඕක Tamanට බුද්ධියට ලැබෙන්නේ නැහැ. එදිනෙදා වැඩ කරන ගමන් නැවත නැවත එන්න දෙන්නේ. ඔළුව අවුල් වෙන්න දෙන්න අසහනයටපත් වෙන්න දෙන්න ආතතියටපත් වෙන්න දෙන්න ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස පරියාස සියල්ලට වෙන්න හරි ඉන්න අරින්න ඕන නැහැ ඒගොල්ලෝ එනවනේ කිව්වත් නැත අන්නේ වෙලාව බලන්න කාටවත් කෑකොස්සන් ගහන්න නැතු එහෙම අවස්ථාවක් අරගෙන මට මේ වෙලාව හුස්ම බලන්න පුළුවන්ද හොඳට බැලුවොත් පේනවා හුස්ම නැති වෙන්නේ නැහැ නේ දෝක පරිදේවවයි කියලා හුස්ම ගන්න නැතු ඉන්නා නේ ඒවා බොරු බබා මරනවා කියලා හුස්ම ගන්න නැතු ඉන්නවා අම්මා මැරුණා කියලා හුස්ම ගන්න නැතුව ඉන්නවද? ගෙට ගිනි ගත්තා කියලා හුස්ම ගන්න නැතුව ඉන්නවද? බෝරු. ඕනට හුස්ම ගන්න. අන්නේ ගන්න හුස්මට මේ වගේ පුරුදු කරපු අවධානය යොමු කරපු ගමන් අර ඔක්කොම නිකම්ම නිකන් ලීන වෙලා බොඳ වෙලා නිලීන වෙලා යනවා. අපි මෙතෙක් කල් එන්නේ ලීන වෙලා බොඳ වෙලා නිලීන වෙලා යන දේවල් වලනේ නවකතා කියුවේ නවකතා ලිව්වේ කවි ලිව්වේ චිත්‍රපටි හැදුවේ තෙලිනාටකම් හැදුවේ. එව්වනේ කටත්තුට තියාන බල බල හිටියේ. ඒ තැම්පතිතක් නැහැ එතකොට. තැම්පතිත බලනකොට මේක තෙලිනාටකම යද්දි ටෙලිවිෂන් එකේ ස්විච් එක ඔෆ් කරා වගේ එහෙම නැත. ඒ ඒ වෙලාවේ ටෙලිනාටකම සුඛාන්තයක් වුණා දුක්ඛාන්තයක් වුණත් කලර්ඩ් වුණත් 3D වුණත් black and white වුණා ස්විච් එක ඔෆ් කරපුවා මොකද වෙන්නේ? ඉතින් මේක දාගෙන කට ඇරලා බලන ගමන් මේක අසභ්‍ය එකක් මේක ගැළපෙන්නේ නැහැ කියලා බනිනවට වැඩිය ස්විච් එක ඔෆ් කරපයි ඉවරනේ. ආහන්නේ වගේ මේ ටෙලි නාටකම නතර කරන ස්විච් එක ඔෆ් කරන තැන නතර කරන්න ඔෆ් කරන රූපාරමුණකට හිත දාන්න ඕනේ. ඊට පස්සේ ඒක නැති වෙනවා ඒක වෙනම කතාවක්. එතකොට රූපාරම්මණය කරදරත් නැහැ, ටෙලිඩ්‍රාමා එකේ කරදරත් නැහැ, නැත්නම් අසහනේ කරදරත් නැහැ. ඉතින් මේක නැවත නැවත අත්හදා බලන්න දුක් කරදර එන්න ඕනේ. ඊට පස්සේ එන දුක් කරදර දුක් කරදර නෙවෙයි මේ කරපු දේ නැවත හරියනවද කියලා බලන්න උරගා බැලීමක් පමණයි. ප්‍රත්‍යක්ෂණයක් පමණයි. ඒකට කියනවා භාවනා කරනවා කියලා. මේ ආශේවනය කරන ලද්ද සත්‍යය භාවිත බලන දුක් කරදර එන්න ඕනේ. බහුලීගත කරනවා කියලා කියන්නේ කොයි දුක් කරදර ආවත් මගෙන් කියන්නේ ගාලල්ලා මොනවාවත් ගාලල්ලා භාවනා කරන. භාවනා කරපුවම අරව ඔක්කොම පැත්තකට යනවා. ඒක තමයි කියන්න තියෙන්නේ. අවසර ස්වාමින් වහන්සේ hina තරම් සතුටකුත් නැති ඇඬීමට තරම් කනගාටුවකුත් නැති මේ ගත කළ ජීවිතය නැවත පුරුදු නිවහනට ගිය විටත් ඇති කර ගැනීමට වෙරදරමි. මේ සරල පැවැත්මට යොමු කිරීම ගැන ස්තුතිවන්ත වෙමි. ඔබ වහන්සේට ඉක්මනින්ම නිර්වාණය අවබෝධ වේවා. ගෙදර ගිහිල්ලත් මේ ගෙදර කක් අකුරටත් ගිහලා මේක ගත්තොත් මම වඳිනවා. මේ ආවට පස්සේ මම ගියේ නැත්තේ ඒකයි. ගිහිල්ලා ගණ්ඩා හදනවා නම් ඕගොල්ලෝ අසුචි ගොඩක රත්තරන් මෙනික් මැනික් හොයන්න හදන මිරික මිරික හොයනවා ඕගොල්ලෝ. අසුචි වල රත්තරන් නැහැ. අසුචි වල රත්තරන් නැහැ. ඒ නිසා දන්නවනම් තම්බි කන්ද ගාට යන මිසක කාන්ද තම්බි ගාට ගෙන්නන්න බෑ. ඒක කරුණාකර තමන්ගේ ජීවන රටාව මේක දැක දැක දන දන පුරුදු කරන ටික ටික කාටවත් නොදැනෙන්න ඒකල විවේක තැනකට අපි යනවා මිසක් විවේකي අපි ළඟට එන්නේ මොකද අපි මානවය විසින් ශිෂ්ටාචාරය හරහා විවේකයේ 100%ක්ම කාබාසිනිය කළ ඉවරයි. වාතේ අපිරිසුදු කරලා ඉවරයි. වතුර ටික අපිරිසුදු කරලා ඉවරයි. ඊට පස්සේ ආයෝකේ පිරිසුදුක් හොයන්න බෑ. ඒ නිසා වතුර හොඳ තැනක් තියෙන තැන බලලා හුස්ම හොඳ තැනක් තියෙන තැන බලලා ඊව අල්ලගෙන යනවා මිසක්කා. ගේදර දොරේ නම් කියලා වැඩක් නැහැ. හරියට මම කතා කරන්නේ ගෙදරක ඉඳලා නැති එකෙක් වගේ. මම අවුරුදු 36ක් හිටියා. 36ක් ওই පරිප්පු කෑවා. ආයේ මේක දැක්කට පස්සේ ආයේ නම් මේ පැත්ත නොදකින් නොපතන් නොදොමකින් කියලා ඉන්න ඉන්න චිත්තක්ෂණයක් පාස සතුටින් ගත කරනවා. ඔගොල්ලෝ කොච්චර අවසනාවන්තද කියලා තේරෙනවද? මෙච්චර කෑම භාජනයක් තියෙනවා. ඛණ්ඩ විදියක් නැහැ. කට ඉදිකටු බලක් විතර පුංචි. බඩ කලයක් විතර ලොකුයි. කෑම ඕජාව සහිත කෑම තියෙති කා ගන්න බැරුව උදේ ඉඳලා හැන්දෑව වෙනකන් කෙලගිල කෙලගිල ඉන්නවා. පිසාච ප්‍රේතයෝ වගේ. ඒ නිසා මෙච්චර ලස්සන විවේකයක් මෙච්චර ලස්සන හුදකලාවක් තියේදී අපි මෙතෙක් උපයවන යම් කිසි හැම දෙයක්ම අපිට ඒ හුදකලාව අහිමි කරනවා. ඒ නිසා මේ වස්තුවට නොදැනෙන්න මේට පුරව ගලව ගන්න එකයි තියෙන්නේ. ඉතින් එහෙම කරගන්න ලැබේවා කියනවා. ගෙදර ගිහිල්ලත් මේක ගන්න පුළුවන් නම් මට පණිඩක් එන්න මං එනවා පස්සේ. ඒ කෙනෙක් අදහන්න වටිනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මනේදී කිසිදු පියවරක් මෙනෙහි නොකර මම දැන් මෙතන සිටගෙන සිටිමි යනුවෙන් සිහි කර පසුව ඇවිදින ඉරියව්වට පමණක් සිත යොමු කරමින් සක්මන් මළුවේ එහාට මෙහාට ගමන් කිරීම පැයක් පමණ යෝග්‍ය දැයි පහදා දෙනු මැනවි. ඉතින් මේ යන දවසේ මේ අහන ප්‍රශ්න වලින් ලාමකම් බලන්නකෝ. Taman කරන්නේ කොහොමද? කරපෙකින් ප්‍රයෝජනක් තියනවද? ඉතින් ඒකට විකල්ප කොහොමද කියලා බලන්න තියෙන්නේ මොකද්ද දැන් කරන්නේ? ඒකේ දැනෙන්නේ මොනවද කියන්නේ නැතුව සම්පූර්ණ අඟහරු ලෝකයක් ගෙනල්ලා අහනවා ලංකාවට වැඩිය අඟහරු ලෝකය හොඳද කියලා. මොකද්ද සංසන්දනය කරන්නේ? ඒ දැන්ට කරන්නේ කොහොමද? දැන්ට කරනකොට වැටහෙන්නේ මොකද්ද කියලා පහුගිය දවස් හතරෙම අපි කමටහන් වාර්තාවක තිබිය යුතු කරුණු ඉදිරිපත් කරන්නේ නැතුව මොනවද මේ කතා කරන්නේ? නිසා නඩුවන්කේ කියන්නේ නැතුව මේ උසාවියට සාක්ෂි දෙන්න හදනවා වගේ කරුණාකර මං කියනවා මේ මේ Taman ගත කර දවස් හතරට නම්බු කරන්න. කාරණාවක් කියනකොට පසුබිමට සාපේක්ෂව කතා කරන්න. Tamanගේ අත්දැකීම කියලා. එහෙම නැත්නම් මම මොකෙන්ද සාකච්ඡාවක්කට බහින්නේ? කොහෙන්ද සාකච්ඡාවක් මෙහෙවන්නේ? ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පරියංක භාවනාවේ යෙදී සිටින විටදී නාසිකාග්‍රය මත හුස්ම වැටෙන අන්දම නිරීක්ෂණය කරමි. ආශ්වාස කරන විටදී නාසයේ පුළුල් වීමක් දැනේ. සීතල හුස්ම මුලින් නාසය තුලද දෙවනුව උඩුතලට උඩුතල්ලට ඉහළින්ද දැනේ. හුස්ම පිටවන විටදී රස්නයක් නාසයේ කෙළවර දැනේ. මෙම හුස්ම රැලි නොකඩවා 20ක් 30ක් වරක් පමණ අවබෝධ කළ හැකිය. වහා සිත විසිරී ගියද ඒ බව හඳුනාගෙන නැවත ආනාපාන සතියට පැමිණිය හැක. මෙසේ හුස්ම අවබෝධ කිරීමේදී හුස්ම ගැනීමට වෙහෙසක් නොදරුවද කිසියම් ආයාසයකින් කරන බව හැඟේ. විටක හුස්ම අල්ලාගෙන ඉන්න බවක් දැනේ. මෙසේ ආයාසයක් යොදන බව දැනීම වරදක්ද? එසේනම් ඒ පිළිබඳ ගත හැකි ක්‍රියාමාර්ගය කරුණාවෙන් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ආදුනික යෝගාවචරයි. ඒක ආයාසය චේතනාපූර්වක නම් සචේතනික නම් සවිඥානික නම් සසංස්කාරක නම් වැඩි කීතයි. ආයාසයක් දැනෙනවා ඒක මම කරපු දෙයක් නෙවෙයි මට දැනෙන දෙයක් නම් ඒක අසංස්කාරිකව සිද්ධ වෙන එකක් අචේතනිකව සිද්ධ වෙන එකක් අවිඥානිකව සිද්ධ වෙන එකක් එතකොට තේරුම් ගන්න පුළුවන් මේක දැනෙන්නේ මේ තියෙන දරතේ මේ දැවෙන ගතිය, තවන ගතිය දැනෙන්නේ ඒකම බලන් හිටපු නිසා. මේ දැවෙන තැවෙන ගති නිසායි අපි අතීත අනාගතේ කල්පනා කර කර ඉන්නේ. මේක බලන්න වෙන නිසායි අපි අනුන් ගැන අතන මෙතන ගැන කල්පනා කරන්නේ. ඒක නිසා අනායාසයෙන් කරන දෙයක් දන්නවනම් මේක දුක්ඛ සත්‍යයේ නියෝජනයක් මෙතන තියෙනවා. සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ සඳහන් කළ තියෙනවා දුක්ඛ සත්‍යයේ කරුණු හතරක් තියෙනවා කියලා. පීලනට්ටෝ, සන්තාපනට්ටෝ, සංකතට්ටෝ, විපරිණාමට්ටෝ. පීලනට්ටෝ කියන්නේ පෙළෙන ගතියක් තියෙනවා. ආයාස කර ගතියක්. මේක සරුවච්චන්හන්සේ පාවිච්චි කරන දරතය කියලා. අනිත් එක සන්තාපනට්ටෝ තවන ගතියක් තියෙනවා. අපේ ජීවිතේ හැම චිත්තක්ෂණයකම මේ දැවිලි තැවිලි දෙකෙන් තමයි අපි ජීවත් වෙලා ඉන්න බව දන්නේ. ඒක දකින්න අකමැති නිසායි අපි අතීත නාගතේ මනෝවිකාරවල ඉන්නේ. වෙන අය ගැන කතා කරන්න වෙන තැන් ගැන කතා කරන්න. මොකද මෙතෙන් ආපු ගමන් අනිවාර්යයෙන් මෙතන තියෙන්නේ දැවිලි තැවිලි. මෙතෙන් තියෙන්නේ දාරතියක් හරියට පීටක් අරගෙන අතේ තියලා අතුල්ලනවා වගේ. පීරි ගන්නවා වගේ. පෙළන ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට දැනගන්න පුළුවන් නම් මේ මොකක්වත් නැතුව බලන් ඉන්නකොට මේ පෙළෙන ගතිය පැවතෙනවයි කියලා කියන්නේ භවයයි මේක තමයි ජීවත් වෙනවා කියන්නේ මේක අපිට කොච්චර නුහුරු තැනක්ද ඒ තරම් අපි විනෝදාංශ වලටයි කාලය ගත කරන්නේ. මත් වෙලයි කාලය ගත කරන්නේ. මේකට ආවට පස්සේ මේ මොකද්ද කියලා හිතෙනවා. මරණ මොහොතදී කොහොමදත් ඔතෙන්ද හිතේනවා. මේ ඇහෙන් කනෙන් නාසයෙන් ඉන සංඥා නතර වෙච්ච ගමන් මේ ගත කරන හැම චිත්තක්ෂණෙම තියෙන දැවිලි තැවිලි එනවා. එතකොට එයාට එදා තමයි මේ මමයා කියන්නේ මේක බව දන්නේ. භවය කියන්නේ මේක බව දන්නේ. ජීවත් වෙනවා මේක බව දන්නේ එදාට. මොකද එතෙක්ම පුළුවන්කම තියෙන තාකල් නටනවා. වෙන තැන් අතීත අනාගත හොය හොයා වර්තමානයේ හිත හිටින්නේ නැහැ. ඒ නිසා මරණ මොහොතදී මේක දකිනකොට දැන් මොනවත් කරගන්න වෙලා නැහැ. දැන් භාවනා යෝගාවචර දකින්නට තාම මරණයට කිට්ටු කරලා නැහැ. දැම්ම පේනවා. දැන් හෙට සැලසුම් කරලා මම රජ වුණත් ඔය දරතේ වකන්න බෑ. හෙට මම බලු වෙලා මේ කුෂ්ඨ රෝගියෙක් වුණත් ඔය දරතේ ඔච්චරමයි තමයි. ඊ අතරමැද අපි කොච්චර ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කරනවද? කොච්චර ජයපරදුන් ගැන කතා කරනවද? කොච්චර සුප සැකදුක් ගැන කතා කරනවද නමුත් ওই දරතේට කිසිම හැලහොල්මනක් සැපෙත් නැහැ දුකෙත් නැහැ ජයෙත් නැහැ පරාජයෙත් නැහැ හිඟන්න වුණත් නැහැ රජ වුණත් නැහැ ඒ නිසා ඕක දන්නේ නැතිකම නිසායි අපි මේක නැති කරන අදහසින් මේ මොනවදෝ භෞතික සැප හොයන්නේ ඒකට නොකරන ජඩකමක් නැහැ ඒකට නොකරන ජඩකමක් නැහැ Tamange සැප හිවීම සඳහා කරන තියෙන ඕනේ නොපනත්කමක් කරනවා කොච්චර කරත් ওই දරතේ තියෙනවා නිසා මේක වෙනස් කරන්න බෑ. මේකට භව භව දුක එතන සංසාර දුක වට දුක උග මගේ නෙවෙයි අපි ඔක්කොටම තියෙන එක නිසා මේක බාරගත්තා නම් අපි ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කරන එකක් නැහැ කාටවත් ජඩකම් කරන එකක් නැහැ පාහර වැඩ කරන්නේ තරන්න වෙන වැඩ කරන එකක් නැහැ අපි හිතනවා මේක නැති කරන්න පුළුවන් මේක නැති කරන්න බෑ ඒ කවදා හෝ යෝගාවචරය මේක අනායාසයෙන් සිදු වෙන එකක් අවිඥානිකව සිදු වෙන එකක් අසංස්කාරිකව සිදු වෙන එකක් අචේතනිකව සිදු වෙන එකක් මම දැන්නේ දැක්කේ මෙන්න මේකයි මගේ හැබෑ නිවහන මගේ ඇත්ත දැන මේකයි කියලා මේක බාරගත්ත දවසේ භාවනා කරන්න ඕනේ ඊට පස්සේ බාර ගන්න නැති තාක්කල් ඉතින් කමඨාන් සුද්ධ කරන්න ඕනේ බණ අහන්න ඕනේ පරියංක කරන්න ඕනේ සක්මන් කරන්න ඕනේ සති විහිටවන්න ඕනේ මොකද මේ පරම සත්‍ය බාර ගන්න කැමති නැහැ ඒක නිසා මේක අවිඥානික නම් නියම මාර්ගේ. සවිඥානික නම් මනස් මනෝ විකාරයක් විකෘතියක් ප්‍රතික්‍රියාවක් එම කරන්න එපා. හොඳට බලන්න මේක අවිඥානික සවිඥානික ભેදේ එකෙන් දැනගන්න පුළුවන් ඉස්සරහට දැනන්නේ පස්සට දැනන්නේ කියලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පාර්යංකයේ සිටියේදී හුස්ම ඇතුල්වන පිටවන ආකාරය මෙනෙහි කරමින් සිටියා. ටික වේලාවක් යන විට ශරීරයේ ඉහළ කොටස පිටිපස්සට යනවා. ඒ බව දැනගත් පසු මම ඒ ආකාරයට හුස්ම රැල්ල මෙනෙහි කරමින් සිටියා. එහෙත් ශරීරයට අපහසු හේයින් නැවත මම ඉස්සරහට වී හුස්ම මෙනෙහි කළා. මේ සඳහා මා කුමක් කළ යුතුදයි කරුණාවෙන් වදාළන සේක්වා. මේ සිදුවන්නේ නොදැනුවත්වමයි. ඔය ඇත්තටම දැන්ට කරපු යමක් තියෙනවා. පසර ගියාට පස්සේ ඒක වේදනාව නිසා හෝ දොනදරියකි තත්වයක් නිසා ඉදිරියට එනවා. ඉතින් ඉදිරියට පැමිණීම නිසා නැව දානපාන ප්‍රකට වුණාද සතියට වාසියක් වුණාද එහෙම නැත්නම් Tamange හිත මේ කරපු දේ වැරදි කියලා දෙස් දුන්නද කියන තොරතුරු නැතුව ඒව සභාගත කරන්නේ නැතුව ඒව රචනාවට ඇතුල් කරන්නේ නැතුව ඊගාට දෙන උත්තරයක් කියන්න අමාරු. මොකද එහෙම පොතේ ලියපු උත්තර නෑ ඔකට. මේ Taman කය ඍජු කරගත්තට පස්සේ Tamanට මොකද උනේ? ඒක වාසියට හිටියද අරියාදුවට හිටියද කියලා කියනවනම් ඊටු ටික නම් කියයි. ඒක ඉදිරිපත් කරන්නේ නැතුව අමාරුයි මට මෙතෙක් ඉදිරිපත් කරපු තොරතුරු වලින් මතයක් ප්‍රකාශ කරන්න. අපි ඉදිරිපත් කරන්න කැමති නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි. ඊයේ දිනේදී සක්මන් භාවනාව කරන විට පියවර දෙකක් තුනකට වඩා හිත ඒකාග්‍ර කරගත නොහැකි විය. අද පියවර 10ක් 15ක් පමණ එකඟ සිතින් පියවර තබන විට සිත විසිරී යයි. සුළු වේලාවකින් සිත විසිරී ගිය බව මෙනෙහිවි සක්මනට යොමු කළෙමි. සවස් වන විට සිත පිට වී තිබෙන වේලාවට වඩා සක්මනට අවධානය යොමු වන පියවර තැබීම කෙරේ සිත යොමු වීම වේලාව වැඩි බව හැඟිනි. වරින් වර මෙසේ මාරු වෙමින් සිදුවේ. බොහෝ අපහසුතාවයෙන් වාර දෙකක් තුනක් සක්මන ආරම්භයේ සිට අවසානයේ දක්වා පියවර කෙරේ අවධානයෙන් ගියමි. එයින් පසු පර්යංක ගත වූ විට හුස්ම රැල්ල දෙස අවධානය යොමු කර සිටින විට නොදැනීම නින්ද්‍රාවටපත් වේ. අපහැදිලි සිහිනද පෙනේ. නැවත සිත පිටත ගිය බව දැනී ගැසී ආනාපානයට සිත යොමු වේ. සෑම සක්මන අවසන් අවසන පර්යංකයේදී මෙසේ සිදුවේ. නිද්‍රාවක් අපහැදිලි සිහින අතර සිත අතරමං වීමත් වලක්වා ගැනීමට කුමක් අනුගමනය කළ යුතුදැයි පහදා දුන මැනවි. සුවපත් වේවා. අවශ්‍ය කර තියෙන ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. ඒත් උත්තරේ තියෙන්නේ එහෙම නිද්‍රාවක ඉඳලා ගැස්සিলা නැවත ආනාපානෙට එන වාක්‍යයක් මේ සඳහන් කරලා තියෙනවා. ඒ නැවත ආනාපානෙට එන එක තමන් විහිංගෙනක් දානවද නැත්නම් ස්වභාවයෙන් ආනාපානෙට එනවද? පළවෙනි ප්‍රශ්නේ. දෙක එහෙම ආනාපානට අවිස බණ්ඩරන ආනාපානය කලකොල වෙලා ඇවිස්සීලාද නැත්නම් අර Taman අතහැරපු තැනෝ හිත තිබුණා වගේම තැම්පත්ව ආනාපානේ තියනවාද කියලා මෙන්න මේ නිරීක්ෂණ දෙක සභාගත කරන්නයි කියලා මම ඒ රචනා කාර්යයට හෝ කාර්යයෙන් ඉල්ලා හිටිනවා. ඒ අනුව පුළුවන් ඒකට උත්තරේ හොයාගන්න. උත්තරේ කට ළඟට ඇවිල්ලා තියෙනවා. එimhe කවුරු කියන්න කැමති නැත්නම් ලෝබයි නම් තොරතුරක් අපිට දෙන්න අපි යනවා ඊගා ප්‍රශ්න. ගරුතර ස්වාමින් වහන්සේ පර්යංකේ සිටියේදී හුස්ම කෙමෙන් තුනී වී යනු දැනිනි. කෙමෙන් හුස්ම වැටෙන වාදයයි නොසිතෙන තරමට එය තුනී වේ. එහෙත් ඊතා සියුම්ම රැල්ල උඩු තල්ලෙහි නා උඩු තල්ලෙහි හා උඩු තොලෙහි ගැටෙන බව දැනේ. ශරීරයේ පිළිබඳව යම් සංවේදනයක් තිබුණද නැවත් තිබුණද නැතද පර්යංකේ බොහෝ වෙලා සිටීමට හැකිය. එහෙත් ඉදිරියේ යම් නිමිත්තක් දැర్శණය වේ. net ඉදිරියේ යම් නිමිත්තක් දැర్శණය වේ. රිකිල්ලකින් දලුවක් ඇදෙන්නක් වැනි ලෙස පෙනුනි. මෙය ඊතා ලංව පෙනෙන නමුත් එදෙස බලන විට ගෙමෙන් දුරස් වේ. මෙය ආනාපානයට බාධාවක්ද නොවේ. මෙතෙන් සිට කුමක් කළ යුතුදයි පහදා දෙන්නේ නම් මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකෙදී පොදු උපදේශයකට කියන්න තියෙන්නේ ආනපනදී ආ බලනකොට ආනපන යම් තාක් සංසිඳුනද ඒ කියන්නේ කෙලෙස් වල සංසිඳීම. තාම නිමිති පේනවා නම් තාම කෙලෙස් තියෙනවා. යෝගාවචරය කළ යුත්තේ මේ සියලු නිමිති සියලු ආරම්මන සියලු වේදනා සියලු සංඥා සියලු සංස්කාර මේ ගෙවිල ඉවර වෙනකම්ම ඉවරචි දවසේ නිවන් දකින්නවා කියලා සංසිඳ වීම සඳහා පස්සම්බනේ සඳහා එහෙම නැත්නම් සීතල කර ගැනීම සඳහා කුමක් කළ යුතුද ඒ දේ කරා. දැන් වැඩේ පටන් ගන්න තියෙන්නේ ඒ නිවිගණ යන එක හේම නිවෙන්න දෙන්න. ගෙවිගණ යන එක හේම ගෙවෙන්න දෙන්න. ක්ෂය වීගණ යන එක හේම ක්ෂය වෙන්න දෙන්න. නිරුද්ධ වීගණ යන එක නිරුද්ධ වෙන්න දෙන්න. මේක කැඩුනයි කියලා මොනවක්වත් වෙන්නේ අනිත් දවසේ පටන් ගන්න ආයෙත් කරන්න. වැඩිවෙන් වැඩියෙන් නිරුද්ධ වෙන්න ක්ෂය වෙන්න වැය වෙන්න නිරුද්ධ වෙන්නේ ක්ෂය වෙන්නේ වැය වෙන්නේ කෙලස් කියලා හිතාගන්න සම්පූර්ණ ඒ ආශ්‍රව ධර්මයන් ගෙවෙනකන් දිගට භාවනා කරන්න අදිෂ්ඨානයක් කරන කටයුතු කරන්න කියලා කියනවා. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපානයේ වැඩිීමේදී මුලින්ම ආස්වාස ප්‍රස්වාස බැලීමේදී සිත විසිරෙන බැවින් මම දැන් මෙතන යනුවෙන් කීපවරක් මෙනෙහි කිරීමෙන් අනතුරුව ආස්වාස ප්‍රස්වාසයට සිත යොමු කරද්දී ආස්වාසයේ කෙටි සිවුම් බවක් ප්‍රස්වාසයේ උණුසුම් ලෙස උඩුතොලෙහි වැදෙන බවත් නිරීක්ෂණය කළෙමි. ශරීරයේ වේදනාවක් දැනුණු අවස්ථාවල වේදනාව යනුවෙන් මෙනෙහි කළෙමි. එවිට වේදනාව ක්‍රමයෙන් අඩුවේ. සිත නිතර බාහිර බාහිරයට යන නමුත් නැවත නැවතත් මම දැන් මෙතන යනුවෙන් සිහි කරමි. මාහට උපරිම පරියන්කේ සිටීමට හැකි වී ඇත්තේ උපරිම විනාඩි 40ක පමණ කාලයකි. නමුත් මම වැඩි වශයෙන් සක්මන් භාවනාවට යොමු විය. එෙහිදී මූල කර්මස්ථානයේ අනුව දකුණු පාදයේ තැබීමේදී දකුණු ලෙස වම් පාදයේ තැබීමේදී වම ලෙස සිතින් දැනේ. දකුණු පාදයේ වඩාත් බරක් වන බරවත් වම් පාදයේ විලුඹ ප්‍රදේශයෙන් පරවත් තැබේ. එහිදී පාද දෙකීම පතුල් මෘදු ලෙස ස්පර්ශ වේ. රළු බවක් නොදැනේ. බාහිර අරමුණු පැමිණියත් ඒ මොහොතේම පාද දකුණු වම ආදී ලෙස සක්මනට යොමු වේ. සිතින් නොසිතා පාද සක්මන් මළුවේ ස්පර්ශ කළත් નિરાයාසයෙන්ම ඒ ඒ පාද අනුව දකුණු වම ලෙස සිතින් නැගේ. මෙය නිවැරදිදයි පහදා දෙන දෙන්න ස්වාමින් වහන්සේ. මේක ඇත්තටම නිවැරදි බව තමයි තේනවා ඉස්පාසු අනුව. අසහනී අඩුවීම අනුව. මේක ඉබේ සිද්ධ වෙනවා කිසි දෙයකින් ආතතියක් නැහැ කිසි දෙයකින් අසහනයක් නැතුව කරගෙන යන්න පුළුවන් නම් ක්‍රමේ නිවැරදි. එතකොට වෙන්නේ සක්මනේන්ට එන්න අනායාස වෙනවා. මේකෙදිත් මුල් ප්‍රදේශයේ සක් පරියන්ක ගැන කියනකොට සඳහන් කරලා තියුණා හිත පිට යනවා. එතකොට ඒ මම දැන් මෙතන කියලා මෙනෙහි කරපු වෙලාවේ නැවත ඒ මම දැන් මෙතන කියන තැනට එනවයි කියලා. ආන්නේ ආවට පස්සේ අර විසිරෙන්න ඉස්සලා තිබුණු සාන්ත භාවයේ තාම Tamanට අත්දකින්න පුළුවන්ද නැත්නම් මේ දැන් භාවනාව පටන් ගත්ත වෙලගේ වගේ මුල ඉඳලා මේ මම දැන් මෙතන ඉන්නවා කියන එකට එන්න ඕන ගතියක් තියෙනවද කියන එක මේ ලියුම් කරු ඕ කාර්ය සභාගත කරන්න කැමති නම් ඉස්සලා කරන බැරි කිව්වට ඒකත් වැදගත් වෙන නිසා කරුණාකරලා කැමතිනම් නැවත අරමුණට හිත ගැනීමේ ක්‍රියාවලිය විස්තර කරන්න. බාහිරට සිත විසිරුණා නැවතත් ඒ කියන්නේ ආස්වාසේ ප්‍රස්වාසයට හිත යොමු කරනකොට ඒ කලින් තිබ්බ ආකාරයටම දැනෙනවා. તો ඒ කියන්නේ බාහිරට හිත ගියයි කියලා ආස්වාස් ප්‍රස්වාසයේ කලකොල වෙලා නැහැ, ඇවිස්සීලා නැහැ. අපහු කියලා බලනකොට gedara ඒ තිබුණු විදියමයි. ඉතින් ඒක නිසා මේක වැඩි වෙලාවක් මේ විදිහට පුරුදු කරොත් Tamanට තේරෙයි හිත විසිරෙන්න ඉස්සෙල්ලත් ආස්වාද ප්‍රසආසනං හිත විසිරුණාට පස්සෙත් ආස්වාද ප්‍රසආසනං මේ හිත විසිරීමෙන් හිත කෙලෙසිලා නැහැ. කෙලසීමකට කලිනුත් සතිය නම් කෙලසීමෙන් පස්සේ සතිය නම් ඒ කෙලෙස් අහෝසි වෙනවා. ඒ නිසා ඕනේ කෙලෙසකට එන්න අරින්න මතක තියාගන්න ඉස්සෙල්ලත් සතිය පස්සෙත් සතිය කියලා. මේ දෙක සහතික කරලා දෙන්න දෙන්න මේකට මැදි වෙන කෙලෙසේ කොච්චර ලොකු වුණත් ඒක හොඳට දැකලා හපලා ගිල්ල වගේ කෙලෙස අහෝසි කරන්න පුළුවන්. ඒ නිසා නැවත එන ගමනේදී ඒක අනායාසයෙන් එනවනම් ඇවිල්ලා බලනකොට gedara කලබල වෙලා නැත්තම් ඒක තමන් සහතිකන ඒක තමන්ට ප්‍රකාශ කරන්න පුළුවන් තරම් නිරවුල්කමක් තියෙනවා නම් කෙලෙස් වලට බල්ලි කුක්කෙකුට ඉංජු ඉංජු කියලා කතා කරන්න ඔය කතා කරන්න ඒක දන්නේ නැත්නම් කෙලෙසේ ඇවිල්ලා මේක වනසලා ගියා කියලා බය වුණාට ඇත්තට වෙනසිලා නැහැ. නමුත් අපේ බය තියෙනවා අන්නේ බය වෙන මනුස්සයර පෘතජනයයි කියනවා. ඔය කොච්චර කෙලෙස් නැටුවත් ආපහු එනකොට මොකක්වත් වෙලා නැහැ කියලා දන්න මනුස්සයට ආර්යයන් වහන්සේ කියලා කියනවා. සත්පුරුෂයයි කියලා කියනවා. ඉතින් මේ කවුද ඇතුලේ ඉන්නේ කියලා බලන්න. ඒ බලන ක්‍රමය Taman ඒක දිහා දක්වන ආකල්පය මතයි තියෙන්නේ. තේරුණාද? ඉස්සෙල්ලා කනගොත් මම ඒකයි ඇහුවේ. එහම පිට ගියාට පස්සේ ආපහු ගන්නකොට ඉබේම වගේ හිත එන ගතිය තියනවාද? ඇවිල්ලා බලනකොට තිබුණු ඒ එකලස ඒකට සටහනක් කියනවා මේ ආභෝග කරනවායි කියලා. බුදුජානනාංශ අපිට වචනයක් කියලා දීලා තියෙනවා ආභෝග කිරීම කියලා. ආභෝග කරනවායි කියලා කියන්නේ දැන් මේ කම්පියුටර් එක සෙට් කරලා තියෙන්නේ මේක අතු ගන්න කට්ටිය එහෙම ගසලා දාලා ගියොත් එimhe අනිද්දාසේ සම්පූර්ණ කම්පියුටර් එක වැඩ කරන්නේ දවස් ගාණක් යනවා සෙට් කරන්න. ඒ නිසා කියලා තිනවා මේක හොල්ලන්න එපා. මේක අත ගන්නවත් එපා. මොකද මේක නිකන් වැඩෙන බොක්කේ හැදෙන පොඩි දරුවෙක් වගේ අත ගෑවොත් ගබ්සා වෙනවා. ඊට නිසා මෙතනින් දස්ක්ෂේක් මෙතනින් යනකොට යන්නේ ආභෝග කරලා. මේක තියෙන හැටි බලලා. ගිහිල්ලා ඇවිල්ලා බලනවා කවුරු හරි අත ගාලාද කියලා. අතගාලද කියලා බලත හැකි ප්‍රොෆෙෂනල් මනුස්සයෙකුට කියත හැකි කවුරු හරි මේක දැන නොදැනව අතගාල අත ගාපු ගමන් යාට කියත හැකි එහෙනම් දැන් රෙකෝඩ් කරුවට වෙන්නේ ඒ ආභෝග කිරීම මත තමයි නැවත ඇවිල්ලා බලනකොට මේක අවුල් වෙලාද කියලා. මේකට ලස්සන උපමාවක් සරුවචනාංශය දෙනවා. කැටකිරිලි පිටර දාලා පැටව වෙනකොට පැටව හරියට කෑම හොයනවනේ. කෑම හොයන්න යන්න ඕනේ. ගිහිල්ලා ඈතවත්තක වහලා යා බලනවලු කූඩුව තියලා කූඩුව ඇවිස්සීලා නම් ආය බලාපොරොත්තු තියන්නේ නැතිලු. ආයි කියලා වැඩක් නැහැ. කැටකිරිලි ආපහු ඇවිල්ලා බලන කූඩුව ඇවිස්සීලා නම් පැටවගෙන හොයන්න දෙයක් නැහැ. ඊට ආභෝග කරනවා කිය. පරණ මුදලාල්ලා සල්ලි පෙට්ටිය තියාගෙන බිස්නස් කරන්නේ. පෙට්ටිය තියාගෙන සල්ලි ගනුදෙනු ගමන් දැන් මූත්‍රා කරන්න යන්න ඕන නම් මේක බඩු කිරණ එකට බාර දීලා යන්න එපායි. ඌ උසනවනේ වෙට්ටිය. ඒක නිසා කරන්නේ මං ගිහිල්ලා එනකන් වෙන ගණතුණු අතේ තියාගනින් කියලා පෙට්ටිය තියලා වගේ යනවා. හැබැයි පරිප්පු වැටයක් නමලා තියලා යනවා කොනක. පෙට්ටිය ලෑල්ල ඇදලා මෙහෙම වහනකොට පරිප්පු වැටේ තල්ලු වෙනවා. ඒක වැඩකාරයට ගන්නෙත් ගෑණිට කියන්නෙත් නෑ සාමාන්‍යයෙන්. නිකන් පරිප්පු වැටයක් තියලා. ගිහිල්ලා අවිල බලනකොට පරිප්පු වැටේ තිබුණ තැන තිබුණා නම් හරි. ජේම්ස් බොන්ඩ් ෂෝස් වල දැකලා තියෙනවාද ජේම්ස් බොන්ඩ් තමගේ කාමරේට යන්න ඉස්සෙල්ලා එයාට රෙකෝඩර් එක සෙට් කරලා තියලා බිත්තියේ දොරත් එක්ක බිත්තියත් එක්ක කෙස් කෙස් ගහක් කරන චුයින්ගම් කෑල්ල දෙකකින් හිර කරලා තියලා යනවා කෙස් ගහක් මැදි වෙන්නේ. දොර ඇරියාන කැඩෙන්නේ. මිනිහා ගෙට ආපු ගමන් කවුරුත් දන්නේ යන වෙලාවෙමයි ඒක තියන්නේ චුයින්ගම් කෑල්ල කරගෙන දෙපැත්තෙන් තියලා කෙස් ගහ තියලා. ඉතින් ඇවිල්ලා බනකොට බේනවා කවුරු හරි ඇතුල් වෙලා නම් මේවට කියන්නේ ආභෝග කරන නිසා අරමුණක ඉන්නකොට අරමුණේ ඔක්කොම විස්තර දන්නවනම් ගිහිල්ලා එනකොටත් ඇරිලා බලනකොට ඒ ලකුණ තියෙනවනම් එයා දන්න කවුරුත් ඇවිල්ලා ගිහිල්ලා නැහැ. අරමුණ මොකුත් වෙලා නැහැ. ඉතින් මේ අරමුණ ගැන දන්නේ නැතුව දමලා ගහලා ගේමිනියට කොහෙන්ද ආපහු ඇවිල්ලා බලනකොට දැනගන්න ලකුණක්. ඉතින් ඒක නිසා ඒ බවට යෝගාවචරයට හේතු ගන්නඳ යෝගාවචරය අරමුණෙන් පිට යන ඉස්සෙල්ලා මම දැක දැක හිටිය ආස්වාද ප්‍රසවාසය මෙහෙමයි. මේ අරමුණෙන් ගිහිල්ලා අවිල්ල බලනකොටත් මේක මෙහෙමම තිබුණාද නැත්නම් ඇවිස්සලාද නැද්ද කියන එක වාර්තා කරවන්න කොච්චරක් කමඨං සුද්ධ කරන්න වෙයිද කියලා හිතනවා. මේ වගේ කාරණාවක් කවදා හරි යෝගාවචරයේ විහිං එලි කරන්නේ. ඒකට කොච්චරක යදවමක් ඕනේද කියලා තේරෙනවා. අරමුණ කොච්චර විශ්වාස කරන්න ඕනේ. අරමුණ ඉදිරිපත් වෙලා හොඳට බලන්න. බල්ලා බල්ලා බල්ලා යාගේ ඒකට කියනවා ආකාර සටහන් සියල්ලම බලන්න. ඒක පාරට හිත යනවා සද්දයකට හරි වේදනාවට. විය යුතුයමයි ඒක. ආපහු එල බලනකොට ආභෝග කරපු විදිහට තියෙනවනම් කියන්න බලන්න මේ සද්දින් වේදනාවේ මොනම දෙයක්වත් කෙලසීමක් වෙලා නැහැ. තේරෙනවද? ඉතින් ඒකට මේක පත්තුත්තර දෙන්නේ නැතුව මට මේ සාකච්ඡාව මෙහෙවන්න බෑ. මේකට කරන ලැජ්ජාවට නෙවෙයි බය ලැජ්ජාව කියන්නේ. මේකට සබකෝල කරනවා නම් ඒ කියන්නේ නිවන් දකින්න ඕනේ නැති කම. මෙව අපි කොහොම හරි කරලා එලි කරගන්න ඕනේ. කවුරු හරි මතු කරලා එලි කරගන්න ඕනේ. එහෙම නැත්නම් කොච්චර පොත් කියවත් කොච්චර භවනා කරත් කොච්චර කමටහන් සුද්ධ කරත් ඒ වගේ කරුණකට අහුලා ගන්න දන්නේ නැත්තම් ඒ වගේ කවුලක් කරුණක් ජීවිතයට එකතු කරගන්න බැන්න නම් ආකල්ප වෙනසක් ඇති කරගන්න බැන්න යෝනිසෝමනස්කාරයක් ඇති වෙන්නේ නැත්තම් සම්මාදීටියක් නැත්තම් බూరు අග පිටේ හකුරු බැඳා වගේ බූරුවට රස තේරෙන්නේ නැහැ පිටේ බැඳපු වගුරු වල. නමුත් භාවනා කරලා නිවන් දකින්න ඕන නම් මේ පුංචි කරුණ බුදුහාමරෝ පෙන්වන්නට පෙන්වන්න කැටගරිල්ලක් තමයි කූඩුව ළඟට එනකොට කූඩුව ඇවිස්සලා නම් පැටව ගැන අපේක්ෂා කරන්නේ නැහැ. කූඩුව ඇවිස්සලා නැත්තම් ගිහිල්ලා බලනවා පැටව ඉන්නවද කියලා. එහෙමනම් ගෙනාවු දෙය කාලා ආපහු යනවා. ආන් මේ වගේ කැටගරිල්ලට තියෙන දැනුමක් මේ ඉල්ලන්නේ බුදුහාමතුරු මේ PhD එකක්වත් MSc එකක්වත් BSc එකක්වත් නෙවෙයි අරමුණ හොඳට අලගිය මුලගිය විස්තර බලපන් අංග ප්‍රත්‍යංග බලපං. අතුයිති විහිදෙනට බලන් බල ඕන තැනක ගිහිල්ලා ආයෙවිල බලපං. එහෙමම තියනවාද කියලා තියනවනම් කෙලසිලා නැහැ. දැන් අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා පැය පැය භාගයක් පමණ සක්මන් කරමින් සිටි අවස්ථාවක එක උපාසිකාවක් පැමිණ ඇය මා ගමන් කළ මගේ ඉදිරියට ගමන් කළ කලහ මා වෙන තැනකට ගොස් සක්මන් කළහ. මා හොඳ අවධානයෙන් සක්මන් කරමින් සිටි අවස්ථාවේ ඇය පැමිණ මගේ අවධානය සියල්ලම දුරු කළහ. මෙවැනි කරදර සිදු නොකර සිදු නොකර මෙන් සියලු දෙනාටම අවවාද කරන සේක්වා. නෑ වෙලා මේක ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. දැන් මේ කෙනා ගියාත්ම මෙවැනි අපරාධයක් කරපු මිනිසෙගේ පටිසම් විපාක වාරයක් නම් මොකා ඕක නැතර කරන්න පුළුවන්. ඒක හුලඟකින් හරි කරනවා. ඒ නිසා කරුණාකරලා මතක තියාගන්න කවුරු මගේ සක්මනට ඇවිල්ලා පහරවුවත් චූ කරත් ඒක මේ මං කරව පරණ කරපු එකක් දැන් තරහ කරගත්තොත් ආය කර්මයක් රැස් කරගන්න. ආය කර්මයක් රැස් කරන ආයෙත් ඔක විඳවන නිසා කරන්න තියෙන දේ කරපම් මම සතිය කඩා ගන්න නැහැ කිව්වොත් ඒ කෙලෙස් වෙලා නැහැ. නිකන් මේ යෝගාවචරටත් කියන්න පුළුවන් නම් මං ඉස්සරහින් ඉඳදී කවුරු රැවිලා උඩරට නැටුමක් නැටුමයි කියන්නකෝ පාතරට නැටුමක් නැතුව මගේ හිත හෙල්ලුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මං ඊගාව සක්මන්ඩ ගිහලා සක්මන් කරයි කිව්වනම් අර නැටුමෙන් නැටවිලා නැහැ. මේ නැටිය උඩරට නැටුම ස්වාමීන් අත සුරල් දිදී නටන නැටුමට කාටද ස්වාමීන්සේකේ රාගෙන්නේ නැති කියලා මේක බැලුවා නම් ඊගාව තැන්ට ගියට සක්මන් කරන්නත් බෑ. එහෙනම් කෙලස් ඇවිල්ලා. එනිසා ඉදත් එක්කෙනෙක් කිව්වා ඒ ඒ කියපු දවසේම ලියුම් දෙකක් තිබුණා එක්කෙනෙක්ව පිටරට තිබ්බා මාර බලවේගයක් කියලා. ඊගාව කෙනෙක් කියසනවා පිටරක් තිබුණා මට ගාණක්වත් නැහැ ස්වාමීන් වහන්සේ කියලා. එයාට ඒක බුදු බලවේගයක්. අද තිබිලා කලබල වෙච්ච එක නාටක මාර බලවේගයක්. ඉතින් ඕන කෙනෙක් ඕනේ නැටුම නඩපු දෙන් කෙලස් ඇවිස්සුනා නම් Taman නීචයි තුච්චයි පහර. අපේ මේ සටන තියෙන ඕන කෙනෙක් අවසන්ඩ මම නොසැලී ඉන්නයි. ඒකදී වේපුසයාඩෝ කියලා බුරුමේ ඉන්න ඔය ගෝයන්ක භාවනා ක්‍රමයේ ගෝයන්කගේ ගුරුන් ආශිරු ගන්නකො හාමුදුරුවෝ ඌ බාකින්ට එයා කියනවා භාවනා කරනකොට කහිනවා. ගිය රිට්ටි ටිකේ හිටිය කෙනෙක් ඇත්තටම ලෙඩක්. කිව්වා. ඉතින් එතකොට කාට හරි කල්පනා වෙනවද නැද්ද කිමිතරම් මෙච්චරම මේකයි පත රෝගයක් ඇවිල්ලා මයි ළඟ වාඩි වෙලා මට කැස්ස නිසා භාවනා කරගන්න බෑ කියලා. ආය යනවනේ අප්පා ඉතින් මොකද කරන්නේ? එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා උඹ හිතාගනින් එහෙම කියන කෙනාට උඹ හිතාන උඹ ළඟ තියෙන සතිය කැස්සට කැඩෙන සතියක් කියලා හිතාගනින් කියලා. දොරේ අඬට කැඩෙන සතියක්. උඹේ තියෙන දුර්ලභම දැනගෙන මේක ඉක්මවපන්. ඉක්මවපු දාශේ උඹට දවසක තේරෙනොත් තේනියක් ගැහුවා. මට මුකුත් උනේ නැහැ කියලා. එදාට උඹට තේරෙයි දැන් කැස්සට කැඩෙන්නෙත් නැහැ, හෙනේට කැඩෙන්නෙත් නැහැ කියලා. අන්න එදාට උඹට තේරෙයි එදා කැහපු මිනිහා තමයි මට මට කැස්සට ගැන තරමේ සතියක් තියෙනවා කියලා උගන්වුවේ. ඒ මිනිහා තමයි මට ඉදිරියට යන කමඨාන සුද්ධ කළ දුන්නේ කියලා ඒ කැහපු මිනිසයාට ස්තුතියක් හිතෙන් ඉඳී තියෙනවායි කියනවාද මම දැන් ඒක ආවට ගණන් ගන්නෑ මම කියලා එන විස්තරයක් කියනවා. හැබැයි සතිය කඩාන ළඟට ගිහිල්ලා එමිණට ස්තුති කරන තරම් අමන වෙන්න එපයි කියලා. හිතෙන් ස්තුති කරන්න දෙයි කියලා. එනිසා ඔය හැම එකකින්ම බලන්නේ මට කොච්චරක් ඉවසීමේ ශක්තිය තියෙනවද කියලා. ඒ වුණත් මේ අහල පහල ඉන්න මිනිසුන්ට ඉන්ද්‍රිය සංවරය ඇති කරන්නවක්වත් බයලජ්ජාව ඇති කරන්නව සීලයක් ඇති කරන්න බුදුරජාණන්සේගේ ත්‍රිපිටකයේ කිසිම තැනක කිසිම විදියකට පාවිච්චි කරලා නැහැ. මේක මුළු ත්‍රිපිටකයම කියපුවා ඕල්ඩන්බර්ග් කියන මේ ඒ කියවන එක නා කියනවා බුදුරජාණන්සේ මේ අයිතිවාසිකම කියන වචනේ බුදු ත්‍රිපිටකයේ කිසි තැනක නැහැ. ඕනේ කරදරයක් වෙන්න පුළුවන්. ඒකෙන් හිත කරදර කරගන්න නැතුව ආපහු අරමුණට හිත දාලා කැළඹිලා නැත්නම් ඒකෙන් මට මේකෙන් මට මොකක්වත් කෙලසිලා නැහැ. ඒක අහෝසි වෙලා. අන්නේ අහෝසි කිරීමේ කලාව මිස අල්ලපු ගෙදර කට්ටියට නීති දාන එකක් නැහැ. විශේෂම විපස්සනාවේ නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ ඕන කෙනෙක් කොහොමද බහන කරම මම සක්මන ඉස්සරහට නටන්න පටන් ගන්නවා කියන කාටවත් ලයිසන් දෙන්නේ නැහැ මේකේ කන්නට දත්තේ කන රද්දේට දෙකක් ගහලා එලවනවා මම දැක්කන. ඒකෙන් පව් කරගන්න එපා. නමුත් Tamanට නම් වෙලා තියෙන Taman දැනගන්න කතා කරන්න එපා. ඉවසන්න කරගෙන යන්න. ඒ නිසා කාටවත් එහෙම නිසා ඔක්කොමලා එහෙම කරන්න ඕනේ මම නටනවා කියලා නටන්න නෙමෙයි මේ අවසර දෙන්නේ. ආන්න ඒක හරියට තේරුම් ගන්න අනුන්ට කරදර කරන්නත් එපා. අනු මොනතරම් කරදරයක් කරුවත් චෝදනා කරන්නත් එපා. චෝදනා කිරීම ඇඬිල්ලක් කියලා බාර ගන්න. අඬන්න එපා. හැබැයි අඬනවා නම් අඬවන්න නැතුව ඉක්මනට බබා නලවන්න. තමන් ළඟට එල කවුරු හරි කිව්වොත් එහෙම අවශ්‍ය කියලා වහාම කරලා දෙන්න. මොකද බබා අඬන්න ගත්තොත් දිගටම අඬනවා. ඒ නිසා මේ වගේ දේවල් වෙන්නේ නැති ලෝකයක් තියෙනවා නම් මොකටද නිවන්? නිවනක් අවශ්‍ය කරන්නේ මේ ලෝකයේ අමන නිසානේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අහං නාගෝව සංගාමේ චාපාතෝ පති සංසාරං අතිවාක්‍යං තිතික්කිසං දුස්සීලෝහි බහුජන යුතටවන් ඇතෙකුසේ මම දුන්නෙන් වීදියේන ඊතල ඉවසා දරාගෙන ඉන්නෝ මේ වගේ මිනිස්සු කියන දෙහියට අපෙන වචන මම ඉවසනවා මොකද බොහෝ දෙනා දුස්සීලයි. ඒක මම මම අකුසල් කරගන්නේ මම කරන්නේ ඒකට නොසලී ඉන්න එක විතරයි. ඒ නිසා මේක මේ වැඩමුළුවේ වෙච්ච දෙවෙනි අවස්ථාව කරුණා කරලා අනුන්ගේ මානසිකත්වයට බලපාන්නත් එපා කවුරුහරි Tamanට බලපාන්න ඕන මතක තියාගන්න පරණ කර කර්මයක් බොහෝ විට ඒකෙන් අලුත් අලුත් කර්ම රැස් කරන්නත් එපා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාව කරන ආකාරය වම දකුණ ඔසවනවා තබනවා ඔසවනවා යවනවා තබනවා යන පියවර තුනයි. මෙම පියවර කරන අවස්ථාවේදී වායෝ ධාතුව ඉස්මතු විය ඉස්මතු විය. නාසයෙන් සීතල වායුවක් ඇතුළු වී පිට වී විනාඩි කිහිපයක් පමණ පැවතුණා. ඒ භාවනාවට කරදරයක් නොවුනද පාදයේ ඇඟිලි දෙකක් අතර හා අතෙහි ඇඟිලි දෙකක් අතරද ලේ සමට වැඩි ඇඟිලි දෙකක් අතරද ලේ සමට වැඩි සිසිලසක් ඇතිවිය. මේ අවස්ථා දෙකකදී සිදුවිය. සම මස් නහර තද කරමින් ලේ සිසිල් වී උකුල් ඇටය තද විය. මෙම අවස්ථාවේ මතු වූයේ පතවියද ආපෝ තේජෝ වායෝද යන්න ධාතුව මට පැවසීමට නොතේරේ. තව පතවි අවස්ථාවක් මතු වූ අයුරු පාදයේ මාංශපේශී තද වී කකුල එසවීමට පොඩි අපහසු අපහසුවක් විය නමුත් මා කල ඔසවනවා තබනවා යන පියවර ඉදිරියටම කරගෙන ගිය. මුහුණේ මකුළු දලක් පැටලෙනවා මෙන් නිතරම සිදුවේ. හිසේත් සමහර අවස්ථාවලදී මුහුණේ තැන් තැන්වල සම මස් තද වේ. ඉන්පසු රත් වෙයි. එම අවස්ථාව තේජෝ ධාතුව මතුවීමකි. ශරීරයේ සමහර අවස්ථාවල අස්තිවලට මස් තද වේ. මෙවැනි කිසිදු අවස්ථාවකදී භාවනාවට කරදරයක් නොවේ. හිත විසිරී නොයයි. හිත විසිරී ගියත් එය නැවත එක්තැන් කිරීමට සිතනවා. සිතනවා සිතනවා යයි මෙනෙහි කර නැවත පියවරට යොමු වෙයි. මුළු ශරීරයම රිදුන් දෙන වේදනාවක්ද පැමිණේ. මස් ඇටකටු තද වී පතවි ආපෝ තේජෝ වායෝ යන අවස්ථා සක්මනේදී හැඳින ගැනීමට පතවි ආපෝ තේජෝ වායෝ යන ධාතුන් පිළිබඳ කෙටි හැඳින්වීමක් කර දෙන සේක්වා. මේකේ වම කියන්නේ මොකක්ද කියලා මොනවත් විස්තර නැහැ. ලෝකේ තියෙන තේරම කියලා තියෙනවා. දකුණ තියෙනකොට මොකද්ද කියලා කියන්නේ නැතුව පටවිය අපවතු වෙන PhD ලියන්න කතා කරනවා. ඒ නිසා මම කියන්නේ තමන්ගේ මූල කර්මස්ථානේ විස්තර කර නැතු කරන හැම විස්තරයක්ම මූල කර්මස්ථාන කරන නිග්‍රහය. ඒ නිසා මේ රචනාකාරයාට හෝ කාර්යයට කියන මේ වම තියෙනකොට වැටෙන්නේ මොකද්ද කියන්නේ? දකුණ තියෙනකොට වැටෙන්නේ නැහැ. ඒතකොට මූණේ වැටෙන දේවල් නෙවෙයි වම කියන්නේ. මස්පිඩුල වැටෙන දේවල් නෙවෙයි වම කියන්නේ. වම්පයි වැටෙන දේ. ඉතින් ඒව ගැන ලියන්න නැතුව මේ මොන විස්තර ලිව්වත් ඒක යන්නේ කොයිද කියලා අහන්න මල්ලිපොල් කියනවා ලබු ගැන කතා කරනකොට දෙල් ගැන කියනවා ඒ නිසා මේ නොකියපු විස්තර ඉල්ලලා හඬා වැටුණට කියපු විස්තර මේ සරල විස්තර ටික කරගන්න බැරි නම් එහෙනම් ලියන්න දන්නේ නැත්නම් හරි අමාරුයි එහෙම මාතෘකාවක් කරන සාකච්ඡා කරන්න ඒ නිසා කරුණා කරලා කමඨාන් වාර්තාවට තමයි මූල කර්මස්ථානයේ විස්තර ඉස්තර වෙලා ලියලා පස්සේ ටික පස්සේ ලියන්න පුරුදු වෙන්න කියලා ඉල්ලන්න හිතෙනවා මට. පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම නිස්සරණ ආරණ්‍යයේ පවත්වනු ලබන භාවනා වැඩමුළු වලට කීප වාරයක් සහභාගී වූ අයෙක්මි. අද උදෑසන පර්යංක භාවනාවට වාඩි වී උදෑසන දානය සඳහා gediya ගසන තෙක් සිහිය පිහිටුවමින් අදිෂ්ඨාන කොට හුස්ම රැල්ල කෙරෙහි සතිය පිහිටුවිමි. සතිය වඩමින් සිටින විට එක් යෝගිනියක් දානය සඳහා gediya ගැසීමට ප්‍රථම උරහිස් වලින් අල්ලා සොලවා දානය සඳහා සහභාගී වෙන ලෙස දැන්විය. මම භාවනා නොකරන ඥාතීන්ගේ ආශිර්වාදයෙන් ඕක තමයි ගිය පාරට කියපු ලියුම. ඒ නිසානේ වයර් පරිදිලා තියෙන ලියන එක කරන්නේ කියවන එක කරන්නේ. ඒක මතක් කරපේක හොඳයි හැබැයි. ඒ කියන්නේ ওই පරණ ප්‍රශ්නයි අලුත් ප්‍රශ්නයි පටලවිලා තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන කිරීමේදී අප බලාපොරොත්තු විය යුත්තේ සතිය පිහිටුවමින් සතිය පිහිටුවමින් ඇවිදින බව දැන ගැනීම නේද? එනිසා පැයක් සක්මන් කරන විට පියවර 3ක් විනාඩි 20ක් පමණ කිරීම මගින් සිදුවන්නේ හිත පිට නොයා තැම්පත් වීමයි. එහෙත් එක දිගටම පැයක් පමණ වම දකුණ පමණක් මෙනෙහි කරමින් තමා ඇවිදින බව දැනගෙන සක්මන් කිරීම මගින් විවිධ වැටහීම් හඳුනාගත හැක. මේ ආකාර දෙකෙන් වඩා නිවැරදි ක්‍රමය පහදා දෙනු මැනවි. වැඩි විස්තර වැටෙන ක්‍රමේ වඩා නිවැරදි ක්‍රමයේ හිත කියලා හිතාගෙන ඒ වැඩි විස්තර වලට සාදරව කරගෙන යන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සතිය පරියන්කේදී වඩද්දී පළමුව ඉරියව්ව මෙනෙහි කරනවා. ටික වේලාවකින් පසු හුස්ම ඇතුල් වෙන ආකාරයත් පිටවන ආකාරයත් දැනගත් පසු මෙනෙහි කරනවා. එහිදී හුස්ම ඇතුල් වන විට හුස්ම රැල්ල දිගයි පිටවන විට කෙටි. මම එයත් මෙනෙහි කරනවා. එක දිගට ටික වේලාවක් සිටින විට කකුල් වල වේදනාවක්ද දැනෙනවා. එයත් මෙනෙහි කරනවා. මේ ආකාරය නිවරදිද යන්න පහදා දෙනු මැනවි. තවද ශරීරයේ ගැස්සීමක් විටින් විට ඇතිවේ. ඒකෙදිත් අර තමන්ගේ මූල කර්මස්ථානත් එක්ක ඇසුර වැඩි වෙනවා මූල කර්මස්ථානත් එක්ක ගත කරන වෙලාව මූණට මූණ දාලා ඉන්න වෙලාව වැඩි වෙනවා නම් ආධුනිකයෙක් ඒකෙන් සෑහීමකටපත් වෙන්න ඕනේ ඊට පස්සේ එහෙම මූල කර්මස්ථානයේ මූණට මූණ දාලා තියාගත්තට පස්සේ ඊ ගාව පියවර තමයි මූල කර්මස්ථානයේ විස්තර ස්වභාවික ලක්ෂණ සටහන් ආකාර ගති භාව පුළුවන් තරම් බලන්න. ඒ නිසා මුලින් මුලින් කරණ තියෙන්නේ තමන් ඉදිරියෙන් තියාගත්ත මූල කර්මස්ථානයේ වැඩියෙන් ළඟ ළඟ ඇසුරු කිරීම ඒක සාර්ථක වුණාට පස්සේ ඒකේ විස්තර හොයන එක කියලා සට කෙටි වටේම මතක තියාගන්න. පෙරුවන් සරණයි. ස්වාමින් වහන්සේ සක්මනේදී එක් එක් අවස්ථා ඇති උනත් වේදනා සීතල උණුසුම මේවා ගණන් නොගෙන සක්මනට හිත යොමු කරගෙන ඒ පියවර පමනක් කිරීම සුදුසු වන්නේද? ඔය තමයි අවිජින බව දන්නවනම් අරමුණට මූල කර්මත්තාන්ට මූල දෙන එක තමයි ආධුනිකය විසින් උපයාසපයාගත යුතු ප්‍රථම අවස්ථාව. ඊට පස්සේ තමයි ওই අතුරු ආන්තරා අරමුණේ විස්තර ඒක ස්වභාවයෙන් ලැබෙනවා. මුලින් මතක තියාගන්න සක්මන් කරන ඉනකොට ඉඳගෙන බව දන්නවනම් හිටගෙන බව දන්නවනම් නිින්ද කියලා බව දන්නවනම් ඔච්චරයි සක්මන් භාවනාදී ඉගෙන ගන්න තියෙන ආධුනිකය. පින්වත් ස්වාමින් වහන්සේ මා පරියංක භාවනාව සඳහා ආනාපාන සතිය වඩමි. හුස්ම මුලදී නාසය අග ප්‍රකට නොවුනත් ආස්වාසයේදී වම්නාස් කුහරය තුල තරමක් තදින් ස්පර්ශ දැනේ. ප්‍රාශ්වාසයේදී දකුණු නාස් පුඩුව තුල අග කොටස සැහැල්ලුවෙන් දැනේ. මුහුණේ ඇහි බැම කම්මූල කන් කුහර මුල සතුන් නලියන බවක් දැනුණත් මෙනෙහි කිරීමෙන් පසුව නැති වෙයි. ටික වේලාවකින් සුලං රැල්ල තුනී වී නලලට යට සියුම් පීඩනයක් දැනේ. එම පීඩනය දිගටම පවතින අතර ආස්වාස ප්‍රස්වාස නොදෙනී යයි. විටක සියුම්ව දැනේ. නලල සහ හිස් මුදුන දක්වා දිවෙන ඒ දැනීම තුල වැඩි වේලාවක් සිටිය හැකිය. එයින් එයින් මිදුන විට නැවත ආශ්වාස ප්‍රාශ්වාස ප්‍රකට වේ. එලෙස දීර්ඝ වශයෙන් සිටීම අවඩදායකද නැත්නම් එයින් ඉවත් වී ආපසු ආශ්වාස ප්‍රාශ්වාස මෙනෙහි කළ යුතුයද යන්න පැහැදිලි කර දෙන සේක්වා. දේරුවන් සරණයි. ගොයිච තැම්පත් නානපාණි හෝ වේවා නලලි ආතති හෝ වේවා තියෙනකන් කෙලස් තියනවා කියලා හිතා ගන්න. ඒක සංසිඳ වීම සඳහා මොකද්ද කරන්න ඕනේ? ඒ දෙයි කෙරෙන්න ඕනේ. අරමුණු මාරු කිරීමක් හෝ වෙන මොකක්වත් නෙවෙයි මතුවෙන මොකක් හෝ අරමුණක් තියෙනවා නම් ආනපානය හැර වෙන එකක් හෝ නැත්නම් ආනපාන තියෙන එක සංසිඳන පැත්තට ආවනම් සංසිඳුණයි කියලා කියන්නේ කෙලෙස් සංසිඳුණයි කියලා හිතා ගන්න. ඒකයි උත්සාහ කළ යුත්තේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙම භාවනා වැඩමුළුවට සහභාගී වීම මගින් අපගේ භාවනාව වැඩි දියුණු කර ගැනීමට මනහතෝතැන්නක් වුණා. ඒ සඳහා නිවැරදිව කමඨහන් සුද්ධ කර ගැනීමත් ධර්මදේශනා ශ්‍රවණය මගින් වීරිය දියුණු වීමත් හුදකලා පරිසරයක නිහඬව භාවනා වැඩිවීමට අවස්ථාව ලැබීමත් භාවනා වැඩසටහන මනා ලෙස සංවිධානය කර තිබීමත් හේතු උපකාර වුණා. පළමුව ගෞරවනීය ස්වාමින් වහන්සේට අප අනන්ත සසර පටන් රැස් කරගත්තා වූ පුණ්‍ය සම්භාරයේ අනුමෝදන් වේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. ඔබ වහන්සේ වඩන්නා වූ භාවනා කමඨහන් සුවසේ වඩාගෙන සති සමාධි ප්‍රඥා දියුණු කරගෙන මේ අත්භවයේදීම උතුම් නිවනින් සැනසීමට මේ පුණ්‍ය සම්භාරය හේතු උපකාරයක් වේවා. ඒ වාගේම මෙම භාවනා වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා අප උපකාර කළා වූ සියලුම දෙනාටත් මේ සඳහා කාලය ශ්‍රමය ධනය වැය කළා වූ සියලුම දෙනාටත් සියලුම සත්වයින්ටත් ගෝර කටුක සංසාර දුකින් අත මිදී ලබා ඒ උතුම් අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා වාසනා වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු අවසරයි ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී ඔබ වහන්සේ උපදෙස් දුන් ආකාරයට සක්මන් කළෙමි පළමු දිනේදී කිසිදු වෙනසක් නොදැනුණත් දෙවෙනි දින සක්මනේදී පියවර 25ක් පමණ සිතුවලි වලින් තොරව සක්මන් කිරීමට පුළුවන් විය. දකුණු පාදයේ පාදයේ වම් පාදයේ යටිපතුල් සහ ඇඟිලි තුඩු සක්මන් මළුවේ පියවරෙන් පියවර තෙරපුන බව දැනුනි. පාද දෙකේ මස් පිඩු නහර තදවන බවද දැනුනි. සක්මන අවසානයේ දැස් පියාගත් පසුව සිතුවිලි වලින් තොර සංසිඳීමක් දැනුනි. ඊට පසු පර්යංක භාවනාවට ගොස් සිත පර්යංකයේ වෙත යොමු කලෙමි. සුළු කාලයකදී ප්‍රස්වාස රැල්ල උඩුතොල අගට පවන් සලනවා වෙන් දැනිනි. මෙසේ දැනුනේ වාර 3ක් මෙනි. ඊට පසු ආස්වාස ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාස මොකුත් නොදැනී ගියමි. පසුව දැනුනේ උදරයේ පිම්බෙන හැකිලෙන ස්වභාවයයි. ගරු කටයුතු ස්වාමින් වහන්සේ මට හැඟුණේ මට හැඟෙනුයේ තව තවත් භාවනාව ප්‍රගුණ කළ යුතු බවකි. තෙරුවන් සරණයි. උඹටත් එහෙම තමයි හැඟෙන්නේ. තෙරුවන් සරණයි. ස්වාමින් වහන්සේ අපි ආනාපාන කරන අතර වාරයේ සතර කමඨහන් වැඩිමෙන් ගැටලුවක් ඇති වේද? අප නිවන් අවබෝධය ලැබීමට නම් සතර කමඨහන් දියුණු කරගත යුතුයද? කොයිකද මූලික උපදේශ පන්ති ආන්න මේ අනවශ්‍ය නැති වෙලා නැති ප්‍රශ්න දාගෙන මේ වැඩෙන ආනාපානයට අකුල් කරන්න එපා. ආනාපානේ සියල්ලගෙම අම්මා තාත්තා වගේ. ඒක වැඩෙන්නේ නැත්නම් සතර කමඨහන් කරන්න. නමුත් වැඩෙන ආනාපානේ තියේදී සතර කමඨහන් කරනවායි කියලා කියන්නේ බබා නිින්ද ගියාට පස්සේ බබා නැගිටවල අහනවා වගේ වට නිින්ද ගිහිලාද කියලා. බබා නිදාගත්ත නම් කරුණා කරලා නිදා ගන්න හරි. නැත්නම් අම්මට නෑ මවුන ඕන. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි. මම කීප වතාවක් සහභාගී වී භාවනා කළ අයෙක්මි. මම ආනාපානය දෙස බලා හිඳීමයි කරන්නේ. සක්මනේදී එන සමාධිය නිසා දරාගත නොහැකි තරම් ඇතිවෙන සමාධිය නිසා පරියංකේ හිඳීමත් වෙන වැඩකට යාමත් හෝ සිදු කළ නොහැක. මත් වූ වාසේ දැනේ. ටික වේලාවක් විවේකගත් විට නොදැනී යයි. මේ తත්වයේ උඩ සක්මණෙන් පසු පරියංකයට ගොස් වීරිය ගන්නේ කෙසේද? අනුකම්පාවෙන් පහදා දෙන සේක්වා. පළවෙනි වාක්‍ය කියන්නේ ඉස්ලාම් වාක්‍යය. මම කීප වතාවක් සහභාගී වී භාවනා කළ අයෙක්නි. මම ආනාපානයේ දෙස බලා හිඳීමයි කරන්නේ. සක්මනේදී එන සමාධිය නිසා දරාගත නොහැකි තරම් ඇතිවන සමාධිය නිසා පර්යංකේ හිඳීමත් වෙන වැඩකට යාමත් හෝ සිදු කළ නොහැක. ඒ කියන්නේ සක්මන් කරලාමයි වාඩි වෙන්නේ. සක්මනේදී මේන සමාධියක් ගැන කතා කරන්නේ. ඒකේ තියෙද්දී සක්මනේදී මේ ප්‍රශ්න විසඳනකම් ඇති වෙනකන් සක්මන් කරන එකයි කරන්න කියන්නේ පොඩ්ඩකට ඕනේ නම් සක්මන කෙලවර තියෙන ආසනේ වාඩි වෙලා ඉඳලා සක්මන් කරන්නේ එතකොට පුළුවන් තරම් මෙනෙහි කිරීම කරනවනම් වම වම දකුණු දකුණු වශයෙන් ඔය සක්මණේ ඇති වෙන ඒ සමාධියේ වගේම ඊට නැත්නම් ඊට සාපේක්ෂව අවශ්‍ය කරන වීරිය ඇති වෙන්න ගන්න. මේ සමාධිය වැඩි වුණොත් වීරිය කාබාසිනිය කරනවා. වීරිය වැඩි වුණොත් සමාධිය කාබාසිනිය කරනවා. මේ දෙකේ සමබර භාවයේ වෙනසක් තියෙනවා. නිසා පරියංකේ හෝ සක්මණේ මෙනෙහි කිරීම සිදු නොවීමේ ආදීනවයක් ලැබිලා තියෙනවා. ඒ නිසා හොඳට ළඟ ළඟ මෙනෙහි කිරීම පුරුදු කරන්න. එතකොට වීර්ය නැගිටලා ආපුවම ওই සමාධියෙන් සාධනීය ප්‍රතිඵලයක් ඉදිරි ගමනක් වෙයි කියලා අපේක්ෂා කරන්න පුළුවන්. ඊකිට ප්‍රශ්න එපමණයි ස්වාමීන් වහන්සේ. ඔය කියන අපි පැයක් අරගෙන තිනවා ඊ ඉදිරි කල්තබ්බ ප්‍රශ්න ටිකත් ඉවරයිනේ. හොඳයි. ඒක නිසා අපි දැන් වැඩමුළු සංවිධායක සංවිධායිකාවන්ට මයික්‍රොෆෝනේ බාර දෙනවා නිමාව වැඩමුළුවේ නිමාව සටහන් කරන විදියට.